නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුසානං බුද්ධෝ භගවාති සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤුහිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකස්සාති එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ දයං වාචම්මිතං තං වාලෝමහංසෝනේසතිති ඒතේන සච්ච වඤ්ඤේන පාතු ත්වං රතනන්තයං ඒතේන සච්චවංජේන පාතු ත්වං රතනන්තයං ඒතේන සච්චවංජේන පාතු ත්වං රතනන්තයං සම්මේසු චක්කවාලේසු යක්ඛා දේවාච බ්‍රහ්මනෝ යම් යම් හේහි කතං පුඤ්ඤං සම්බ සම්පත්ති සාධකං සම්මේතං අනුමෝදිත්වා සමංගා ශාසනේ රතා පමාද රහිතා හොන්තු ආරක්ඛා සුවිශේෂතෝ ශාසනස්සච ලෝකස්ස වුන්දි භවතු සම්බදා ශාසනම් පිච ලෝකං ච දේවාරක්칸තු සම්බදා සන්දිං හොන්තු සුඛී සම්මේ පරිවාරේ අත්තනෝ අනිගාසුමනා හොන්තු සාසම්මේ ඥාතිමි රාජතෝ වාචෝරතෝ වා මනුස්සතෝ වා මනුස්සතෝ වා අංගිතෝ වා උදකතෝ වා පිසාචතෝ වා කානුකතෝ වා කණ්ඨකතෝ වා නක්ඛතතෝ වා ජනපදරෝගතෝ වා අසන්ධම්මතෝ වා අසන්දිත්තිතෝ වා අසප්පුරිසතෝ වා ඡන්දහත්ති අස්සමිගගෝන කුක්කුල අයිමිච්චික මනිසප්පදීපේ නච්චතරච්ච සූකර මහිෂයක්ඛලක්ඛ සාදීහි නානා භයතෝ වා නානා රෝගතෝ වා නානං උපන්දවතෝ වා ආරක්ඛං ගන්නන්තු සනිදානතෝ පන්ඨාය තථාගතස්ස දස පාරමියෝ දස උපපාරමියෝ දස පරමත්ත පාරමියෝ පංචමහා පරිච්ඡාගේ තිස්සෝ චරියා පච්චින භවේ ගම්භාවක්කන්තිං ජාතිං අභිනික්කමනං ප්‍රධාන චරියං බෝධිපල්ලං කේමාර විජයං සම්බඤ්ඤත ඥාන පටිවේදං නව ලෝකුත්තර ධම්මේති සම්මේති මේ බුද්ධ ගුණේ ආවංජිත්වා වේ සාලියං තේසු පාකාරං කරේසු තියාම රත්ත්‍යං පරිත්තං කරන්තෝ ආයස්මානන්දත්තේරෝ විය කාරුඤ්‍ය චිත්තං උපට්ඨ පෙත්වා කෝටි සත සාසේසු චක්කවාලේසු දේවතා යස්සානං පතිගන්නන්ති යංච වේසාලියං පුරේ රෝගා මනුස්ස දුම්බික සම්බුතන්ති නිදං භයං චිත්තමන්තර දාපේසි පරිත්තං සං වනාමහේ යානීද භූතානි සමාගතානි බුම්මානි මායානිව අන්තලික්ඛේ සම්මේව භූතා සුමනා භවන්තු අතෝ පිසක්කච්ච සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමේත සම්මේ මෙත්තං කරොත මානුසියා පජායේ දිවාචරත්තෝ චහරන්ති බලින් තස්මාහි නිරක්ඛතය අපමත්තා යං කිංචි විත්තං විදවාහුරං වා සංඝේසු ආයං රතනං පනිතං නනෝ සමං අක්ඛි තථාගතේන ඉදම් පිබුන්දේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු අයං විරාගං අමතං පනිතං යදං ජගසක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනිතං ඒතේන සංචේන සුවන්ති හෝතු යම් බුද්ධ සෙත්ත පරිවන්නේ සුචින් සමාධිමානං පරිකඤ්ඤමෝ සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම් පිදම්මේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්තියෝතු ये පුංගලාගත් සතං පසන්තා චත්තාරේතානි යුගානි හොන්ති සේලක්ඛිනේයා සුගතං සසාවකා හේතේසු දින්නා ඉදම්පි සංඝේ රතනං පනීතං හේතේන සච්චේන සුවත්ති හෝතු යේසුම් ප්‍රයුත්තා මනසා දල්හෙන නික්ඛාමිනෝ ගෝතම සාසනම්හි තේ පන්ති පන්තාමතං ඉගයිහ ලන්දාමුදා නිම්බුතින් බුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යතින් දෙකීලෝ පතමින් සිතෝ සියාචතුම් විවාතේ බිය සංකකම්පියෝ සතුපමං සම්පුරිසං අදාමි යෝ ආර්ය සංචානිය වෙච්ච පස්සෙපි ඉදම් තේසංගේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේශිතානි ඉංජාපිතේන්ති බුසප්පමන්තානතේ භවං අත්තමං ආදියන්ති ඉදම් පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු සාවස්ස දංසන සම්පදාය තයසු ධම්මා ජහිතා භවන්ති සක්ඛායදිත්තේ චිකිච්ඡිතං ච සීලම්මතං වාපියදන්ති චින්චේ චතුහපායේ චවික්කමුන්තෝ චචාබිතාන නියබම්බෝ කාතුං ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු චාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්මෝසතංස පටිච්ඡාදායේ අබම්මතා දිත්ත පදස්සෙවුත්තා ඉදම් පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වනම්පගුම් මේ අතපුසිතං ගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගින්නේ කතුපමං ධම්ම වරං අදේශයි නිබ්බාන ගාමින් පරමං හිතායේ ඉදම් පිබුන්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේශයි ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත් චින්තා ආයති කේ භවස්මින් තේකේන බීජං අවිරුච්ඡන්දා නිම්බන්ති දීරායතයන් පදීප ඉදම් පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවන්ති හෝතු යා භූතානි ද භූතානි සමාගානි බුම්මානි වායානි වන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හොතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු ඒතේන සච්චවඤ්ඤේන දුක්ඛෝපසන්තුරේ ඒතේන සච්චවඤ්ඤේන අභයෝ සමින්තුතේ ඒතේන සච්චවඤ්ඤේන රෝගෝපසමින්තුතේ ඒතේන සච්චවඤ්ඤේන ආයුතේ අභිවන්දතු ඒතේන සච්චවඤ්ඤේන වන්නතේ අභිවන්දතු ඒතේන සච්චවඤ්ඤේන සුඛං තේ අභිවන්දතු ඒතේන සච්චවංජේන බලංකේ අභිවන්නතු ඒතේන සච්චවංජේන පඤ්ඤාතේ අභිවන්නතු ඒතේන සච්චවංජේන ආරෝග්‍යං තේ අභිවන්නතු ඒතේන සච්චවංජේන ඉමස්මින් ච ආවාසේන ඉමස්මින් ච ආරාමේ භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං නේවාසිකානං මාතේරස්සච අප්පියාගමනාපාගනත්තකාමං අපාසුක කාම යෝගක්කේන කාම මිච්ඡා දිට්ඨිකා මිච්ඡා පටිපන්න පලිබෝධකාරකා යේතේ භූතා පිසාචා කුම්බණ්ඩා යක්ඛා පේතා බේරවාමනුසා තෝරං ආගුචාරිනෝ පාපමිත්තා දීඝජාතිනෝ සිරින්සපා දංසා මකසා මංකුනා මූසිකා ගර ගෝලිකා කුන්ත කිපිල්ලිකා කුක්කුර සුනකා ගිලාර මූසිකා සතපදී උන්නානාබී අපාද දීපාද චතුප්පාද බහුප්පාදා තේපි සම්මේ සදාං අරෝගාම් ව්‍යාපඤ්ඤාං අනීගා චිරං දීගමද්දානං සුඛී අත්තානං පරිහරන්තු තථාපිතේ ඉමම්මාච ආවාසා ඉමම්මාච ආරාමා පටික්කමන්තු පලායන්තු නස්සන්තු විනස්සන්තු දුරේ මසන්තු මා පුනරාගමින්සු ඒතේන සච්ච වංජේන රක්ඛං බන්ධාම සම්බසෝ ඒතේන සච්ච වංජේන රක්ඛං බන්ධාම සම්බසෝ ඒතේන සච්චවඤ්ඤේන රක්ඛං බන්ධාම සම්මේසෝ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානං සංවරිත්වා සමාදානේ පඤ්ඤා සමාධි භාවනාමයේ ඥානං පච්චේ පරිංගහේ පඤ්ඤා ධම්මත්ති ඥානං අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිපිත්වා වවත්තානේ පඤ්ඤා සම්මසනේ ඥානං පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයම්බයානුපස්සනේ ඥානං ආරම්මනම් පටිසංකා භංගානුපස්සනේ පඤ්ඤා විපස්සනේ ඥානං ධාතුපත්ථානේ පඤ්ඤා ආදීන ඥානං මුංචතු කම්මිතා පටිසංකා සම්තිත්තන පඤ්ඤා සංකාරුපේක්ඛාසු ඥානං බහිද්ධා වුත්තාන විවර්තනේ පඤ්ඤා ගෝත්‍ර භූ ඥානං දුබතෝ මුත්තාන විවට්ඨනේ පඤ්ඤා මග්ගේ ඥාන වයෝග පටිපස්සද්දි පඤ්ඤා ඵලේ ඥානං චින්න වතුමානුපස්සනේ පඤ්ඤා විමුක්ති ඥානං සදා සමුදාගතේ ධම්මේ පස්සනේ පඤ්ඤා පච්චවෙක්ඛනේ ඥානං අජ්ජත්වවත්තානේ පඤ්ඤාවත්තුනානත්තේ ඥානං බහිද්ධාවවස්ථානේ පඤ්ඤා ගෝචරණානත්තේ ඥානං චරියාවවස්ථානේ පඤ්ඤා චරියානානත්තේ ඥානං චතුදම්මවවස්ථානේ පඤ්ඤා භූමිනානත්තේ ඥානං නවදම්මවවස්ථානේ පඤ්ඤා ධම්මනානත්තේ ඥානං අභිඤ්ඤා පඤ්ඤා ඥාතත්තේ ඥානං පරිඤ්ඤා පඤ්ඤා තීරණත්තේ ඥානං කානේ පඤ්ඤා පරිච්ඡාගත්තේ ඥානං භාවනා පඤ්ඤා ඒක රසත්තේ ඥානං සච්චිකිරියා පඤ්ඤා පුසනත්තේ ඥානං අත්තනානන්තේ පඤ්ඤාං අත්තපටිසම්භිදේ ඥානං ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදේ ඥානං නිරුත්ති නානත්තේ පඤ්ඤා නිරුත්ති ප්‍රතිසම්බිදේ ඥානං ප්‍රතිබාන නානත්තේ පඤ්ඤා ප්‍රතිබාන ප්‍රතිසම්බිදේ ඥානං විහාර නානත්තේ පඤ්ඤා විහාරත්තේ ඥානං සමාපatti නානත්තේ පඤ්ඤා සමාපත්තත්තේ ඥානං විහාර සමාපatti නානත්තේ පඤ්ඤා විහාර සමාපත්තත්තේ ඥානං අවික්ඛේප පරිසුද්ධත්තාං ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආනන්තරික සමාධිඤ්ඤ ඥානං දස්සනා දෙපතේයං සන්තෝච විහාරාදිගමෝ පනීතාදි මුත්තතා පඤ්ඤාං අරණ විහාරේ ඥානං දීහි බලේහි සමන්නාගතත්තා තයෝච සංඛාරාණං පටිච්චසද්ධියා සෝලසහි ඥානචර්යාහි නමහි සමාධිචර්යාහි වසී භාවතා පඤ්ඤා නිරෝධ සමාපත්තියා ඥානං සම්පජානස පවත්ත පරියාදානේ පඤ්ඤා පරිනිබ්බානේ ඥානං සම්බ ධම්මානං සම්මා සමුච්ඡේදේ නිරෝධේ ච අනුපට්ඨානතා පඤ්ඤා සමසේ සත්‍යේ ඥානං කුතුනානත් තේජ පරියාදානේ පඤ්ඤා සල්ලේ කත්තේ ඥානං අසල්ලේනත් පයිතත් පංගාට්ඨේ පඤ්ඤා විරියාරම්භේ ඥානං නානා ධම්මප්පකාශනතා පඤ්ඤාං අත්ථ සම්දස්සනේ ඥානං සම්බ ධම්මානං ඒක සංඝාතානනත්තේ කස්ස පටිවේදේ පඤ්ඤා දර්ශන විසුද්ධි ඥානං විදිතත්තා පඤ්ඤා කන්ති ඥානං කුත්තත්තා පඤ්ඤා පරියෝගානේ ඥානං සමෝදානේ පඤ්ඤා පදේශ විහාරේ ඥානං අධිපතත්තා පඤ්ඤා සංඥා විවත්තේ ඥානං නානත්තේ පඤ්ඤා චේතෝ විවත්තේ ඥානං අදිඨානේ පඤ්ඤා චිත්ත විවත්තේ ඥානං ශුඤ්ඤතේ පඤ්ඤා ඥාතං ඥාන විවත්තේ ඥානං වසංගේ පඤ්ඤා විමුක්ඛ විවත්තේ ඥානං සතත්තේ පඤ්ඤා සච්ච විවත්තේ ඥානං කායම්පි චිත්තම්පි ඒකවවත්තානතා සුඛ සංඤං ච ලෞ සංඤං ච අදිඨාන වශයෙන් ඉජ්ජනක්ඛේ පඤ්ඤා ඉද්දි විදේඥානං විතක්ක විපාර වශයෙන් නානත්තේ කත්ත සද්ද නිමිත්තානං පරියෝගානේ පඤ්ඤාසත ධාතු විසුද්ධි ඥානං තින්නම් චිත්තානං වික්ඛාරත්තා ඉන්ද්‍රියානං පසාද වශයෙන් නානත්තේ කත් විඥාන චර්යා පරිയോഗානේ පඤ්ඤා චේතෝ පරිඥානං පච්චේ පවත්තානං ධම්මානං නානත්තේ කත් කම්ම විපාද වශයෙන් පරිയോഗානේ පඤ්ඤා පුබ්බේ නිවාසානුසති ඥානං ඕභාස වශයෙන් නානත්තේ කත් රූප නිමිත්තානන්දස්සනත්තේ පඤ්ඤා දිබ්බ චක්ඛු ඥානං චතුසත්‍ය ආකාරේහි තින්නන්නම් ඉන්ද්‍රියානං වශීභාවතා පඤ්ඤාං ආසවානං කයේ ඥානං පරිඤ්ඤත්තේ පඤ්ඤා දුක්ඛේ ඥානං පානත්තේ පඤ්ඤා සමුදයේ ඥානං සච්චි කිරියට්ඨේ පඤ්ඤා නිරෝධේ ඥානං භාවනත්තේ පඤ්ඤා මග්ගේ ඥානං දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අත්තපටිසම්භිදේ ඥානං ධම්මපටිසම්භිදේ ඥානං නිරුත්තිපටි සම්බිදේ ඥානං පටිභාන ප්‍රතිසම්බිදේ ඥානං ඉන්ද්‍රිය පරෝපරියන්තේ ඥානං සත්තානං ආශයානුසයේ ඥානං යමක පාටිආරියේ ඥානං මහා කරුණා සමාපත්තිය ඥානං සම්බඤ්ඤත ඥානං අනාවරණ ඥානං තේ ඉමානී තේ සත්‍යති ඥානානි ඉමේ සම්තේ සත්‍යති ආඥානං සත්‍ය සත්‍ය ඥානානි ශාවක සාධාරණානි ඥානානි අසාධාරණානි ශාවකේහි ඉමේහි තේ සත්‍යති ආඥානේහි සමන්නාගතං සම්මා සම්බුද්දං භගවන්තං සිරසා නමාමි තථාපි තේ ඉමම් මාචං ආවාසා ඉමම් මාච ආරාම පටිච්චමන්තු පලායන්තු නස්සන්තු විනස්සන්තු දුරේ වසන්තු මා පුනරාගමින්සු ඒතේන සච්ච වංජේන රක්ඛං බන්දාම සම්බසෝ ඒතේන සච්ච වංජේන රක්ඛං බන්දාම සම්බසෝ ඒතේන සච්ච වංජේන රක්ඛං බන්දාම සම්බසෝ තණ්හං කරෝ මහා වීරෝ මේ දං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකයිතෝ දීපං කරෝ යුතින්දරෝ කුණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ මංගලෝ පුරිසාසබෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රතිවන්දනෝ සෝමිතෝ ගුණ සම්පන්නෝ අනුමදස්සී ජනුන්තමෝ පදුමෝ ලෝක පඤ්ඤෝතෝ නාරදෝ වරසාරති පදුමුත්තරෝ සත්ථසාරෝ සුමේධෝ අංග පුංගලෝ සුජාතෝ සම්බලෝකං හෝපිය දස්සී නරසබෝ අත්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමනදෝ චින්දත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සී ච අනුපමෝ සිකී සම්බහිතෝ සත්තා වේස භූසුකදායකෝ අකුසන්දෝ සත්තවා ඕකෝ නාගමනෝ රණංජෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගමෝ තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච තේපි ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන ච සංසංචේන සීලේන කන්ති මෙත්ත බලේන ච තේපි ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන ච තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච තේපි ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන චාති දිසාසු දස භාගේසු තිතා බුද්ධානුභාවතෝ වේරාදී අන්තරායාපි විනසන්තමසේසතෝ ඒවමාදී ගුණෝ ප්‍රේතං පරිත්තං තං වනාමහේ පදුනුන්තරෝ පුරත්තිමායං අග්ගින්හි චේවරේවතෝ දක්ඛිනේ කස්සපෝ බුන්දෝ නේරිතේ ච සුමංගලෝ පච්චිමේච සිකී බුන්ධෝ ආයබ්බ්‍යාමේදං කරෝ උත්තරේ පියදස්සී ච ඊසානේ දීපං කරෝ පඨවියං කකුසන්தோ ච ආකාශේ සරණං කරෝ එවං දස දිසාස්වේව සම්මේ බුද්ධා පතිත්තිතා අච්ඡන්තරායා සම්මේතේ සෝක රෝග භයාපිච විනාශන්ත සදාතු යං සම්බිරියාපතේසුච යක්කාදි දේවතාහිච රාජචෝරාරියංගිමේ අමනුසේහි සම්මේහි තිරච්ඡාන ගතේහිචේ ජාතං උපන්දවා චම්මේ විනස්සන්තු අශේෂතෝ බුද්ධානං ජීවිතස්සන සක්කා කේන චින්තරායෝ කාතුම් බුද්ධානං චම්බන්නරං සීනං නසක්කා කේන චින්තරායෝ කාතුම් බුද්ධානං රත්තිං සමහා පුරිස ලක්කනානං නසක්කා කේන චින්තරායෝ කාතුම් බුද්ධානං අභියත චතුන්නං පච්චයානං නසක්කා කේනචි අන්තරායෝ කාතුං ඉමේ සංචතුන්නං අච්චරියානං නසක්කා කේනචි අන්තරායෝ කාතුං ඒකේන සච්ච වංජේන අන්තරායං අශේෂතෝ මාරාදයෝ විනස්සන්තු ජය සින්දී භවන්තු තේ සිරිදිතිමති තේජෝ ජය සින්දි මහා ගුණ සාගරස්ස අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සම්භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ද්වත්තිංස මහා පුරිස ලක්ඛනානුභාවේන අසීත්‍යනුම් ව්‍යංජන ලක්ඛනානුභාවේන අත්තුත්තර සත මංගල ලක්ඛනානුභාවේන චම්බන්න රංශානුභාවේන කේතුමාලානුභාවේන දස පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන ඉද්ධානුභාවේන බලානුභාවේන ඤය ධම්මානුභාවේන චතුරාසීති සාස්ස ධම්මක්ඛන්ධානුභාවේන නව ලෝකුත්තර ධම්මානුභාවේන අට්ඨංගික මංගානුභාවේන අට්ඨ සමාපත්‍යානුභාවේන චල විඤ්ඤානුභාවේන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාවේන සම්බපාරමිතානුභාවේන රතනත්ත්‍ය සරණානුභාවේන සම්මේතේ ශෝක රෝග දුක්ඛ දෝමන සුපායාසා විනස්සන්තු සම්බ සංකප්පාතුයන් සමිඤ්ඤන්තු දීඝායුකෝ හෝතු සතවස්ස ජීවේන සමංගිකෝ හෝතු සම්බදාම ආකාශ පම්බත වන භූමි තටාක ගංගා මහා සමුන්ද ආරක්කක දේවතා සදා තුම්හි අනුරක්කන්තු සම්බ බුද්ධානුභාවේන සම්බ ධම්මානුභාවේන සම්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සාස්ත්‍ය ධම්මක්ඛන්ධානුභාවේන පිටකත්තයානුභාවේන ජිනසාවකානුභාවේන සම්මේතේ රෝගා සම්මේතේ භය සම්මේතේ අන්තරාය සම්මේතේ උපන්දවා සම්මේතේ දුන්නිමිත්තා සම්මේතේ අවමංගල විනසන්තු ආයුවන්දකෝ ධනවන්දකෝ සිරිවන්දකෝ යසවන්දකෝ බලවන්දකෝ වන්නවන්දකෝ සුඛවන්දකෝ හෝතු සම්බදා දුක්ඛාරෝගමයා වේරා ශෝකාසන්තා සුපන්දවා අනේකාන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සින්දි ධනං ලාභං සත්‍ති භාග්‍යං සුඛං බලං හිර්සිරියායුච වන්නෝ ච භෝග බුද්ධි ච අසවා සතවසෝ ච ආයුච ජීව සින්දි භවන්තු තේ මහා කරුණිකෝ නාතෝ හිතාය සම්බපානිනං පුරෙත්වා පාරමී සම්බාපත්තෝ සම්බෝධි මුත්තමං ඒතේන සත්‍ය වඤ්ඤේන හෝතු තේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සක්ඛානන්දි වන්දනෝ එවන්තු යං ජයෝ හෝතු ජයස්සු ජය මංගලං සක්ඛත්වා බුද්ධ රතනං ඕසදං උත්තමං වරං හිතං දේව මනුසානං බුද්ධ තේජේන සත්තිනා නසන්තු පන්දවා සම්මේ දුක්ඛාවූප සමින්තුතේ සක්ඛත්වා ධම්ම රතනං ඕසදං උත්තමං වරං පරිලාහූප සමනං ධම්ම තේජේන සත්තිනා නසන්තු පන්දවා සම්මේ භයාවූප සමින්තුතේ සක්ඛත්වා සංඝරතනං ඕසදං උත්තමං වරං ආහුනේයං පාහුනේයං සංඝතේජේන සොත්තිනා නසන්තු පන්දවා සම්මේ රෝගා උපසමින්තුතේ යං කිංචි රතනං ලෝකේ නිඤ්ඤති විවිධා පුතු රතනං බුද්ධ සමන්නති තස්මා සොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතු රතනං ධම්ම සමන්නති තස්මා සොත්ති භවන්තු තේ යං කිංච රතනං ලෝකේ විඤ්ඤති විවිධාපතු රතනං සංඝ සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වංජේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වංජේන හෝතු තේ ජය මංගලං සම්මේතයෝ විවඤ්ඤන්තු සම්මරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්ම මංගලං රක්칸තු සම්ම දේවතා සම්ම ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්칸තු සම්ම දේවතා සම්ම සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්කතයක්ක භූතානං පාපංගානි වාරණා පරිත්තසානුභාවේන හන්තු තේසං උපන්දවේ යන්දුන්නිමිත්තං අවමංගලං ච යෝචමනාපෝ සකුණස්ස සන්දෝ පාපංගහෝ දුසුපිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමෙන්තු යන්දුන් නිමිත්තං අවමංගලං චයෝ චාමනාපෝ සකුණස්ස සන්දෝ පාපංගහෝ දුසුපිනං අකන්තං ධම්මානුභාවේන විනාශමෙන්තු යන්දුන් නිමිත්තං අවමංගලං චයෝ චාමනාපෝ සකුණස්ස සන්දෝ පාපං ගහෝදු සුපිනං අකන්තං සංඝානුභාවේන විනාශමෙන්තු දුක්ඛම් පත්තාචනින් දුක්ඛා භයප්පත්තාචනින් භයා සෝකම් පත්තාචනිසෝකා හොන්තු සම්මේති පානිනෝ එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්ම සම්පත්ති සිද්ධියා දානන්ද දන්තු සන්දාය සීලං රක්칸තු සම්බදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතාගතා සම්මේ බුද්ධා බලම් පන්තා පච්චේ කානං චයං බලං අරහන්තානං චතේ ජේන රක්ඛං බන්දාම සම්වසෝ සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේ කානං චයං බලං අරහන්තානං චතේ ජේන රක්ඛං බන්දාම සම්වසෝ සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංචයං බලං අරහන්තානං චේජේන රක්ඛං වන්දාම සම්බසෝ ආකාශන්තා ච බුම්මන්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු සම්බුද්ධ ශාසනං ආකාශන්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු සම්බුද්ධ දේශනං ආකාශන්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං ආකාශන්තා ච බුම්මන්තා දේවානාගා මහින්దికා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ ගරුම් ආකාශන්තා ච බුම්මන්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තේ සදාති බුද්ධං සුන්ද ගුණාකරං දස බලං දේවාති දේවං ජිනං ධම්මං තේන සුදේශිතං භවනුදං දුක්ඛාපගං නිම්මලං සංඝං චාපි නිරංගනං මුනිසුතං වන්දාමහං මුද්දනා බුද්ධෝ ධම්මවරෝ තථාගත ගනෝ පාලෙන්තු තේ තුම්හේ සදාති සාදු සාදු සාදු